දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ වැඩමුළුවේ සම්බන්ධ වෙලා ඉන්න ඔක්කොටම වගේ ශිල් සමාදන් කරවීම කරලා තියෙනවා. ඒ වගේම භාවනා කරන්නේ කොහොමද කියලා නැත්තම් කමටහන් කියලා එකට අපි කියන්නේ දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම කාලසටහන කොහොමද මෙහෙදී භාවනා ජීවිතයක් භාවනා දවසක් ගත කරන්න කියලා කාලසටහන පිළිබඳව කියලා දීලා තියෙනවා. ඉතින් කාට හරි ඒ වගේ තේරෙන්නේ නැති දෙයක් හෝ පැටලෙන්නේ නැති පැටලිච්ච දෙයක් හෝ කියන්නේ ශිල්පදවල මොකද්ද කියවෙන්නේ කියලා වගේ නැත්නම් කාලසටහනේ ඇයි මේ මේ විදියට දාලා තියෙන්නේ කියලා හෝ එහෙම නැත්නම් ඉඳගෙන භාවනා කරන්නේ කොහොමද සක්මන් කරමින් භාවනා කරන්නේ කොහොමද කියන එක පිළිබඳ පැටලිල්ලක් තියෙනවා අපි මේ පැය පාවිච්චි කරනවා ප්‍රශ්න ඇහි මාර්ගේ ඒක විසඳ ගන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් ඒවා දැනට දන්නවා ඒතර භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න අපි ඒකට කියන්නේ කමඨං සුද්ධ කරනවා කියලා. ඒකටත් අපි මේ වෙලාව ගන්න. ඊට අමතරව ඔය පුංචි ඇත්තෝ බණ භාවනා ජීවිතයක් ගත කරනකොට තමන්ගේ ජීවිතේදී මතුවෙච්ච ප්‍රශ්න අපි මේ ආගමික ජීවිතයක් ගත කරනකොට ඒවත් අපි ශක්ති ප්‍රමාණය මේ වෙලාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේක පිබුදු හාමුදුර අපිට කියලා තිබිච්ච වටිනා දෙයක් තමයි අපේ ජීවිතයේ ඉදිරියට ගෙන යන්න සාකච්ඡාව තියෙනවා. සාකච්ඡාව කියනවා හරියට සාකච්ඡාව කරනවා නම් මුළු ඇඟම ව්‍යායාම වෙනවා කිය. අපි සාකච්ඡාව කියන්නේ කයි ඉඳගෙන ඉන්න වැඩක් වගේ තමයි පේන්නේ. මුළු කයමත් මුළු හිතමත් ව්‍යායාම වෙනවා. අන්තික අපිත් එක්ක වැඩ කරන එකට ඉන්න පන්තියේ ඉන්න නැත්නම් එකම භාවනා මධ්‍යස්ථින් නායකට මධ්‍යස්ථානේ අඳුර ගන්න හම්බ වෙන නිසා සාකච්ඡාව බොහොම වටිනා දෙයක් අපේ ශාසනයේ තියෙන ඉතින් අපි මේ නිවාසිකව ඉන්න හැමදාම මේ පැය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන වගේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් තවත් විදිහකින් අපිට කියන්න පුළුවන් කමඨාන් සුද්ධ කිරීමක් කියලා. ඉතින් අපි ඒකට ක්‍රම දෙකකින් මේ සම්බන්ධ වෙන අය භාවනාවට සම්බන්ධ වෙන අය සම්බන්ධ කරන අවස්ථාවල් දෙන එකක් තමයි ලිඛිතව ප්‍රශ්න ලියලා පිටියට දාන්න පුළුවන්. නම ගම නැති උනට කමන්නේ වෙන මේ ප්‍රශ්න කියලා. දෙක මේ සාකච්ඡාව යන අතරේ මාරේ අත උස්සවුවොත් අපි යාට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා. ඒ විදිහේ ප්‍රශ්න ලිඛිතව පෙට්ටියට දැමීමෙන් සහ සාකච්ඡාව යන වෙලාවේ අත ඔසවා ඉල්ලීමක් කිරීමෙන් කියන ක්‍රම දෙකකින්ම අපි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් විවෘත කරලා තියෙනවා. ඉතින් මේ මතක් කරලේ මම සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා කවුරුත් වගේ දැනුවත් කරන අදහසෙන් අපි මට පේන විදිහට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි හේමන්ත මහත්තයන් ඉල්ලා සිටිමු. සභාව සැසිවාරය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න රාශියක් ලැබී තිබෙනවා. ඉන් ප්‍රථමයෙන්ම මා ඉදිරිපත් කරන්නේ පර්යංක භාවනාව කරන විට අපට වේදනා දැනේ. එම වේදනා දැනුන විට සංසුන් වූ සිත නොසන්සුන් වී අපට ඇසෙන ශබ්දයන්ට සිත යොමු වේ. තවද අතීතේ හා අනාගත දේවල් පිළිබඳවද සිතේ. සිතන විට සිත එක්තැනකට ගැනීම ඊතා අපහසු කාර්යයකි. මුල සිට භාවනාව ආරම්භුවත් එය නිසිලෙස කර ගැනීමට නොහැකිය. එම වේදනාව හා සිතෙන දේවල් අප මෙනෙහි කරන්නේ කෙසේද? මේකෙදී මේ මම ඉස්සෙල්ලා මතක් කරපු නැති කාරණාවක් දැන් මේ කියන්න හදන්නේ මේ ලියපු එක්කනා කැමැතිද අපි මේ සාකච්ඡාව සඳහා මම මේ අහන ප්‍රශ්න වලට කට උත්තරයක් දෙන්න. ඒ ක්‍රමෙමුත් පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඉතින් එහෙමනම් මේ ප්‍රශ්න දීපු එකන අත උස්සන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ හොඳ වටින ප්‍රශ්නයක් මට පුළුවන් උත්තරේ සඳහා එයා සාකච්ඡාවට සම්බන්ධ කරන්න. කැමැතිද ලියවෙකනා මේ සාකච්ඡාවේ ප්‍රාණවත් භාවයේ වෙනුවෙන් තමන් ඉදිරිපත් වෙලා ප්‍රශ්නකට උත්තර දෙන්න. කැමැති කෙනෙක් ඉන්නවා අත උස්සන්න එතකොට අපිට පුළුවන් ඒ ඉදිරි කටයුතු ටික කරන්න. හොඳයි. මම දැන් ඉතින් පටන් ගන්න ප්‍රශ්න අහන්න. අපහසුටපත් වුණොත් මම කනගාටුටපත් කනගාටු වෙනවා. නමුත් මේ ඔක්කොමලා එන අය වෙනුවෙන් උත්තර දෙන්න. දැන් මෙතන ලියලා තියෙනවා භාවනා කරනකොට සද්ද ඇහෙනකොට, හිතවිලි එනකොට, වේදනාව දැනෙනකොට මම මොකද කරන්න කියලා. පුළුවන් ද සභාවට කියන්න ඉඳගත්තර පස්සේ හිතවිලි සද්ද වේදනා මොකුත් නැතුව මූල කර්මස්ථානයේ වශයෙන් තමන් ගත්ත දෙයට හිත ගිය වෙලාවක් ඇත්තෙම නැද්ද නැත්නම් තියෙද්දි මේ ප්‍රශ්න වේදනා හිතවිලි ගැන ප්‍රශ්න අහනවද නැත්නම් ඇත්තටම මූල කර්මස්ථාන හිත යන්නේම නැද්ද කියලා මං අහනවා. ස්වාමීන් අවසරයි. අයියෙන් කතා කරනවා. හරියට එනවා මේ භාවනා කරන්න පුළුවන්. මේ ඒ මුල සිට පටන් ගත්තට පස්සේ මේ ඇසෙන ශබ්ද මේ අනුව තමයි මේ හිත යොමු වෙනවා. මේ ඊට පස්සේ මේ ඒ ශබ්ද කෙරෙහි හිත යොමු වුනහම ඒවා මේ සිත එක් තැනකට ගන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඔව් ඒක හරි. ඒක මට මේ පැත්ත මට තේරෙනවා. මම දැනගන්න කැමතියි යම් වෙලාවක සද්ද වේදනා හිතුවල තද බල බාධාවක් නැතුව මූල කර්මස්ථානයේ හිත මගේ ළඟ දැන් තියෙනවා කියලා Tamanට අවස්ථාවල් අත්දැකලා තියෙනොත් එතකොට මූල කර්මස්ථානයේ මොකද්ද මූල කර්මස්ථානයේ වින්දේ අත්දැක්කේ සතිය පිහිටුවේ කොහමද කියන එකෙන් පටන් ගත්තොත් ඒකයි මට දැනගන්න ඕන මොකද්ද මූල කර්මස්ථානයේ වශයෙන් ගත්තේ භාවනා ආරමුණ ආශ්වාස ප්‍රශ්වාසයේ මේ මෙනි ඒකට ආනපානී ආශ්වාස ප්‍රශ්වාසයේ නිර්වුල් විදිහට එකක් දෙකක් හරි දැක ගන්න පුළුවන් වුණා. ඔව්. ආනේ දැකගත් එක පිළිබඳ පොඩි විස්තරයක් කිව්වොත් මේක විසඳීමේ මේ ක්‍රමයේ හම්බෙන්නේ ඒකෙන් තමයි. කොහොමද මේ ආශ්වාස ප්‍රශ්වාස වේදනා සද්ද හිතවිලි නැති වෙලාවක Tamanට වැටුනේ? හුස්ම ගැනීම පිට කිරීම මේ බඩ පිම්වීම හැකිලිම ඒ තමයි වෙනෙහි කරේ මේ එතකොට ගොඩක් වෙලා මේක මෙනෙහි කරන්න පුළුවන් වුණා. ඔය එතකොට කොහොමද දන්නේ මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේ ආස්වාසියමයි. විමිතිර කියන මේ ප්‍රස්වාසය නෙවෙයි මේක ආස්වාසියමයි කියලා. නැත්තම් මේක ප්‍රස්වාසයමයි ආස්වාසිය නෙවෙයි කියලා මේ දෙක වෙන් කරලා දැනගන්න වෙලාවේ Tamanට හොඳට විශ්වාසද එහෙම වෙලාවල් තිබුණද විශ්වාසයක් ආවනම් මොකෙන්ද මේ විශ්වාසය තහවුරු කරගත්තේ? විශ්වාසයක් ආවා මේ බඩ පිම්බීම හැකිලීමෙන් මේ දැනගත්තේ. එතකොට මේ පිම්බෙන වෙලාවේ හැකිලෙන වෙලාවේ මේ වෙනස් වෙන්නේ කොහොමද? බඩ මේ හැකිලෙනකොට මේ ආශ්වාසය මේ දැනෙන හැටි ගත්තොත් තමන්ගේ ඇඳුම් වලට තැර වෙන හැටියෙන් කියන්න පුළුවන්ද? නැත්නම් පිම්බෙනකොට එළියටයි යන්නේ, හැකිලෙනකොට ඇතුළටයි යන්නේ, පිම්බෙනකොට උඩටයි යන්නේ, හැකිලෙනකොට පාත් වෙන්නේ කියලා අත්විඳ දෙයක් පිම්බෙනකොට මේ ගොඩක් මේ ඇඳුම ටිකක් කරපෙනවා. මේ හැකිලෙනකොට මේ ඇඳුමේ මේ ගොඩක් පිම්බෙනකොට ඇඳුම තෙරපෙනවා. හැකිලෙනකොට ඇඳුම සහැල්ලු වෙනවා. අන්න ওই ටිකෙන් තමයි අපි ඉස්කෝලේ ගිහලා රචනයක් ලියන්න ගියොත් එහෙම රචනයේ ඉස්සල්ලාම හඳුන්වා දීලා රචනෙට අදාළ කරුණු ලියලා තමයි අදාළ නැතිව පස්සේ සඳහන් කරන්නේ. එහෙම නැත්නම් අපි ලකුණු වැඩෙන්නේ නැහැ පේල් වෙනවා. දැන් මේ කර්මස්ථානක භාවනාදී ඉස්සල්ලාම එකක් හරි හුස්ම ආස්වාද ප්‍රසවාසය හෝ පිම්බීම ඇකිලිම ගැන ලියලා ඊට පස්සේ ටික මට සද්දයක් ආවා මෙතකින් කයි හිත කලබල වුණා වේදනාවක් ආවා හිත එකඟතාවේ නැතුණයි කියලා අර වැරදිච්ච පරිදිතික පතර දාලා පටන් ගන්නකොට එක හුස්මක විස්තරය හෝ ඒක පිම්බීම හැකිරීම විස්තරය හරි ලියමන ඉතාමත්ම වැදගත්. මේකට අපි හැකි සංඥාව කියනවා. එහෙම නැත්නම් සුබ ලකුණක් කියලා කියනවා. මේක එකක්වත් ලියලා තිබුණේ නැහැ. ඒක නිසා දැන් බලන්න මේ විදියට කොයි විදියටද පිම්බෙන වෙලාවේ ඇඳුම් වලට තෙරපීමක් ඇති කරනවා. හැකින් වෙලාවේ ඇඳුම් වලට සැහැල්ලුවක් ඇති වෙනවා. මේ විදියට බලමින් ඒවි හුස්ම රැලි කීයක් දැක්කයි කියලාද හිතෙන්නේ? බලන්න පුළුවන් කියලාද හිතෙන්නේ? 30 ගාන 38ක් ඉතර. ඉතින් සම්පූර්ණ විභාගේ පාස් නේද? දැන් මම හරස් ප්‍රශ්න ඇහුවේ නැත්නම් පේල්. 38ක් බලන්න පුළුවන් කෙනෙක් ඉන්න බෑනේ වෙන කවුරු හරි ඒත් නැහැ ඔච්චරවත් නැහැ. ඊට පස්සේ බලන්න දැන් ඔය 38 එක දිගට යන්නේ නැහනේ. බලහන් යනකොට යනකොට යනකොට මම පුංචි ආයෙත් සැටවැඩිද මන්ද ඔය බලාන ඉනකොට එපා වෙන හින්දා තමයි ආනපාන එපා වෙන හින්දා තමයි ඔය හිතවිලි වේදනයි සද්දයි රින්ගන්න හදාන්නේ ඕනෙම අරමුණක් ඒක බුදුහමරෝ දැකලා තියෙන එකක් ඒක නැවත නැවත බලනකොට ඒක එපා වෙනවා එපා වෙලා වෙන එකට පයි පැන්නට එතෙන්දයි මට අනගහන යන්න ඕනේ දැන් හිතවිල්ලක් ආවා සද්දයක් ආවා වේදනාවක් ඇවිල්ලා හිත ඇවිස්සනා කියන්නේ ආයෙත් සැරයක් ඒ ශබ්දේ ඉඳලා ආනාපානෙට නැත්නම් බිම්බිමේකට වේදනාවක ඉඳලා බිම්බිම හැකිලීමට හිතවිල්ලක ඉඳලා බිම්බිම හැකිලීමට ඇවිල්ලා මතක තියෙනවද පිට ගිය හිත නැවත බිම්බිම හැකිලීමට ආපු වෙලාවක් මතක තියෙනවද මගේ ප්‍රශ්න තේරෙන්නේ දැන් අපි ආනාපාන කරගෙන ඉන්නකොට යනවනේ හිත බිම්බිම හැකිලීම කරනකොට ශබ්ද එනවා වේදනාව එනවා හිතවිලි ඇවිස්සෙනවනේ ඇවිස්සුණාට පස්සේ ආයෙසරයක් අරමුණට හිත ඇවිල්ලා ආයශ්‍රයක් භාවනා කරපු වෙලාවක් මතක නැද්ද? මතකයි. අනේ පිළිවඳ වෙච්ච ටික කියන බෑනේ කොහොමද පිට ගිය හිත නැවත Tamange අරමුණට ආපු විස්තරේ? ශබ්දයක් ඇසුණා ඒකට හිත යොමු වුණා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසය ගැන මෙනෙහියක් මෙනෙහි කරන්න බැරි වුණා. ඊට පස්සේ ඒ ඒ ශබ්දය අඩු වුණාම ආයි හිත මේ එක තැනකට ගන්න ආයි මේ මුල ඉඳලම මේ ශාරි මම ඉන්න විදිහ බලලා එහෙම මෙනෙහි කරා මේ ආස්වාස ප්‍රාස්වාසය. එතකොට පොඩ්ඩක් සිත සංසුන් වුණා. එතකොට එනකොට ආස්වාස ප්‍රාස්වාසය ඇවිසිලාද තිබුණේ නැත්නම් ඔයා පිට ගිහිල්ලා ආවට කමන්නේ සංසුන්ව ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක යාලුකමක් කරගන්න පුළුවන් වුණා. බැරි වුණා. බැරි වුණා හිත පිට ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාසය මේ විසිරුණා. විසිල් නැවත එනකොට ඒ නැවතෙන හිත පිළිගන්න කැමැතිද ආනාපානේ නැත්නම් එයා හිතවිලි දිගේ සද්ද දිගේ දුවන්නමද හිත තියෙන්නේ ආනාපානේ මේ පිළිගත්තා ඒ අන්න ඒක තමයි අපිට මං හිතාවේ මං හිතුවේ නෑ මෙච්චර පුංචි දරුවෙකුට ඒක සපේලා උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි ওই සතිපාසලේ මම 13 දෙනෙක් කොහෙද ඉන්නව අපේ සඳුදායන අයගේ ඒගොල්ලෝ ඕක ඕක කියලා දෙනවා টොප් එකට ওই කතාව අපි වෘතු කරලා තියෙන ඒගොල්ලෝ නිකන් නාටකමක් වගේ. කැමතිද කතා කරන්න? හොට්ටුයිද? නැද මයික් එක පොඩ්ඩක් දෙන්න. ඔයාගේ ප්‍රශ්න ඉවර නෑ තාම. අපි දෙන වෙන ජවනිකාවක් අපි පෙන්නලා දෙන්න හදන්නේ. මේ කෙනෙක් කොහොමද වාර්තා කරන්නේ? ඔය වගේ දෙයක් වුණොත් ඔය මයික් එක කවුරුහරි ගෙනත් දෙනවද මෙයාට? පාඩි වෙන්න. අවසරයි සාමින් වහන්ස දැන් ශබ්දයකට හිත ගිහාම ඒ ශබ්දයේ කුරුල්ලන්ගේ හරි මොකක් හරි ඒ ශබ්දේ දැනගෙන හිත ආපහු ගන්නවා ගන්නවා කියලා දැනගන්නේ දැන් බඩ පිම්බෙනවා හැකිලෙනවා නම් ඇඳුමට සැහැල්ලුවකුයි අර තද ගතියකුයි දැනෙන හින්දා ඒ කියන්නේ සද්දක ඉන්නකොට සද්දේ දන්නව කුරුළු අඩක්ද, මනුස්ස කටහඬක්ද, ළඟ එකක්ද, දුර එකක්ද කියලා දන්නවා. එතකොට අපි බඩ ගැන කතාවක් නැහැ. දැන් නැවත ආවයි කියලා කොහොමද තහවුරු කරගන්නේ? ආයෙසරයක් අර ඇඳුම් තරපෙන ගතිය, පුරුල් වෙන ගතිය එනවා. එතකොට අපි දන්නවා හිත පිට ගිය හිත ආපහු එන එක. දේරුණා මං කියන්න හදන්නේ. හරි. දැන් මං ඇහුවොත් හිත පිට යන එකද හොඳ නැත්නම් පිට ගිය හැට ඇතුළට එන එකද හොඳ කියලා ඇහුවොත් කෝකද වඩා හොඳයි? ඔය එතකොට පොට්ටේකට උනත් පේනවා ඒක. පිට යන එක හොඳ නැත්නම් ඇතුළට යන එක හොඳයි. ඇයි මේක ලියන්නේ නැත්තේ? මේක කවදාවත් කවුරුවත් කියන්නේ නැහැ මේ නාගි කට්ටිය ඉන්නව අහන්න බලන්න ඒකටවත් කියන්නේ නැහැ. ඔය නාගි අතරපදෙනෙක් ඉන්නේ බනින්නමයි මම ඔය ගෙන්න ගෙන්න ගත්තේ. හිත පිට යනවා ඇත්ත. හිත පිට යන හැම වෙලාවෙම ඇතුළට එනවනේ. පිට යන එක හොඳ නැත්නම් ඇතුළට එන එක හොඳ නම් ඇතුළට එන එක විස්තර කියන්න පුළුවන් නම් ඉතින් බුදු වුණා වගේ තමයි. වැඩමුළුව 100%ක්ම සාර්ථකයි. ඒක නිසා අපි පිට ගියේ නැත්නම් ඇතුළට එන්නෙත් නැහනේ ඕක නෝතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක රසගතිය නැහැ. ඒ නිසා ඕන යන යන සරුංගලයක් අරින්න ගියන්නේ. ආපහු ගිහිල්ලා ආපහු ගෙදෙට්ට එන පාර බලන්න පුදුම රසවත්. හැබැයි පාර බැලුවට බෑ. අහන්න කොහොමද දන්නේ ආපහු ආවයි කියලා. එතකොට ආයෙත් අර ඉස්සෙල්ලා අල්ලගත්ත විදිහට ඇඳුම තෙරපෙනවා, හැකිලෙනවා, තේරෙනවා. ආ එතකොට තමයි දන්නේ. නිය ආවයි කියවට බාර ගන්න එපා. ඒක ඒක දැනගන්න ඕන උරගාලමයි. උරගාන්නේ කොහොමද හොඳට කරදරයක් නැතුව හුස්ම ගන්න වෙලාවේදී ඇඳුමත් එක්ක තෙරපෙන ගතියත් හිත පිට කරනකොට ඇකිලිලා ඇඳුරට එන ගතියක් දන්න නිසා සද්දේ නම් කුරුළු සද්දයක්ද ගෑනු සද්දයක්ද දුර සද්දයක්ද ළඟ සද්දයක්ද ආනපනෙට හෝ පිම්බි වැකිලෙන් ආවන මේ අර අල්ලගත්ත ලකුණු. ආහන ওই ටික අනුව කටයුතු කෙරෙන්නේ නැති කවුරුවක්වත් මේ ස්වභාවේ නැහැ. අන්නේම දකින්නකොට හරියන පැත්ත. ඉතින් ආනපානෙත් එක්ක යනකොට මට පිම්බි මෑකිලිමත් එක්ක යනකොට මට හුස්ම ගන්නකොට මේක තෙරපෙන බව, හැකිලෙන බව, තව සමාධි පුළුවන් ඉස්සෙනවා පාත් වෙනවා. තව සමහරෙකුට සැහැල්ලුවක් සහ තදවීමක් ගොඩක් ලකුණු තියෙනවා. අනික් කටියත් කතා කරනවා අනික් කටිය කට උතර දෙයි. එතන ඉඳලා සද්දයකට යන්න ඕන හිත. වේදනාවට යන්න ඕන හිතවිලි ගියාම පස්සේ මේක නෑ. අර මෙතෙක් හිටපෙක නෑ. නමුත් ආයෙසරයක් ටික වෙලා ගියාට පස්සේ සද්ද ඉක්මනට ඉවර වෙනවා. වේදනාව ඉවර වෙනවා. සද්ද හිතවිල්ල. ඊටසේ ආපහු ආවට පස්සේ බලන්න අර ඉස්සලා දැකපු ගති ලක්ෂණ ටික දැක්කනම් අපිට පේනවා හිත පිට යන එකත් චිත්ත ලක්ෂණයක්. ඇතුළට එන එකත් චිත්ත ලක්ෂණයක්. මේකෙන් භාවනා කමඨාන සුද්ධ කරනවා කියන්නේ පිට ගිය හිත ඇතුළට එන එක වාර්තාගත කරන්න පුළුවන් නම් එයා හුඟා තක්සයි. දැන් දන්නවා හිතේ හැටි මෙහෙම තමයි කියලා. හැබැයි ආවයි කියලා බාර ගන්නකො බාර ගන්න ඕනේ අපි මේ හැකිලිම හරහා මේ ඇඳුම් තෙරපෙනවා අපව අතාරින. ඒ ගතිය නිසා තමයි දන්නේ සද්දක ඉඳලා මේට ආවයි කියලා. ඒක නිසා ඒක පුරුදු කරන්න එව නැත්නම් ඒකට උනන්දු කරවන්න කියනවා පිට ගිහිල්ලා සද්දයකට හරි වේදනාවට හරි හිතවිල්ලට හරි පිට ගිහිල්ලා ආය හිත ආවට පස්සේ ආදුනිකෙක් වාගේ වැඩ කරන්න කියනවා. අයියෝ පිට ගිය කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඒ ආදුනික ගතිය පොඩි ළමයින්ගේ වැඩි. මේ නාකි කට්ටියගේ පුතුම විදියට ඒක નાස්ති වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ වැඩිම කනපින්දම් ගහගා ඉන්නවා. ඒක නිසා පොඩි ළමයි භාවනා කරනකොට නාකියයි නැත්නම් හරිසෝ. දැන් අපි ගෙනල්ලා තියා ඉන්නවට බනින්න ඕන හින්දා වයසක අයට ඒක හොඳ නැහැ පොඩි කට්ටියට කුරුසු කරන්න. හැම වෙලාවෙම බලන්න පිටිගිය හිත ආපහු එනකොට ආධුනික හිතක් ගන්න, නවක හිතක් ගන්න, ආධිකම්මික හිතක් ගන්න. දැන් භාවනා පටන් ගත්ත කෙනෙක් අය කරගෙන යනවනේ අර 38ක් විතර ඉස්සලා කරනකොට දැන් ඉච්චර කරන්න බෑ. දැන් 10ක් 15ක් යන්න පුළුවන්. යනකොට ආයෙ වෙන එකට යනවා. ඊට පස්සේ ආයෙ ගේනවා. කොහොමම කර කර කර යනකොට නිකන් හරියට තොටිල්ලේ තිබ්බ පොඩි බබෙක් එළියට පයින්නවා. ඉතින් අම්මා ආදරෙන් ගෙනලා ආයෙ තොටිල්ලේ තියෙනවා. ආයෙ පිටපයින්. ආයෙ ඇතුලේ තියෙනවා. අන්න වගේ ඒ දරුවගේ වැඩවලට ගහන්නේ ඒක හුරතලියට ගණන් ගන්න. පිට ගහන්නේ කොහාට ගහන්නද පොඩි එකේ ගහන්න තැනකුත් නැහැ. අතපැදි කරලා ගහන්නත් බෑනේ. ඌ පිට යනවා. තිබ්බ ගමන් පිට යනවා. ආයෙ ගෙනත් තියෙනවා. ආයෙ පිට යනවා. ආයෙ ගෙනත් දෙනවා. එතකොට තමයි මේ දරුවා හොඳට දක්ෂව සෙල්ලක්කාරව හැදෙන නිසා පිට යන එක කරදරයකට කංකරච්චලයකට ගන්න එපා. පිට ගියොත් ආපහු එන්න පුළුවන්. එන්නේ කොහොමද? වැද්දගත්ම දේ තමයි ආව බව දන්නේ කොහොමද? පිට ගියේ හිත ආපහු දන්නේ කොහොමද? එතකොට කියත හැකි ඕන අර ඉස්සල්ලා අල්ලගත්ත විදියට පිම්බෙනකොට ඇඳුම් තෙරපෙනවා. හැකිලෙනකොට ඇඳුම් හැකිලෙනවා කියලා පිට ගියයි කියලා නැවත ආවයි කියලා විචිදේගෙන පශ්චාත්තාප වෙන්නේ නැතුව දැන් වැඩ පටන් ගත්ත කෙනෙකු විතර ඒක පොතේ කියන්නේ ආධිකම්මික විපස්සකෙක් විදියට. නවකෙක් විදියට යනවනම් අපේ ඉස්කෝලේ ගිහිල්ලා වැරදිලා ගාණක් වැරදුනාට විභාගයක් ෆේල් වුණාට ප්‍රශ්නයක් නැහැ. ආයෙසරක් මුණ දෙන්න පුළුවන්. මං පුදුම දක්ෂයි මේ ෆේල් වුණාට පස්සේ විභාගයට මුණ දීමේ පුදුම චරිතයක්මයි තියෙන්නේ. කිසිම විභාගයක් පළවෙනි සැරේ පාස් වෙලා නැහැ. තරඟ විභාග ඔක්කොම පළවෙනි සැරේ ෆේල්. ගාලල්ලා දෙවෙනි සැරේ කරනවා. දෙවෙනි සැරේ යාන්තම් පාස් වෙනවා. හැබැයි අතාරින්න ඊගාව එකට යනවා. ඒකත් යන් ඔන පෙයි. එතකොට කොහොම හරි කරලා ඊගාවේ දණපිනි ගහනවා නිකන් ඉන්නේ ඊගාව එකට යනවා. ගිහිල්ලා ගිහිල්ලා බැරි නම් මෙන්න පච්චත් උපාදී යනකම් මං ගියේ. අනික් කයට වැඩි අවුරුද්දක් දෙකක් පස්සේ ගියේ. අනික් කට්ටිය මගදී හැලිලා. දැන් ඉන්නේ කොහොම හරි කමටහන සුද්ධුනා කියලා හිතනවා. ප්‍රශ්නේ අහපේකට උත්තර ලැබුණා කියලා හිතනවා. right. අපි යන්නේ ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාව කරන විට දැනුණ දේ හුස්ම ගන්නා විට ඉහළට හා පහළට යන ආකාරය දැනීම ඉහළට ගන්නා හුස්ම රැල්ල නාසයේ මුල වැදෙන බව පහළ හැරෙන හුස්ම රැල්ල උඩුතොලේ වැදෙන බව දැනීම ඉහළට ගන්නා හුස්ම රැල්ල සීතල බවද පහළට හෙළන හුස්ම රැල්ල උණුසුම් බවද දැනීම. වම් අත උඩ දකුණු අත තබාගෙන සිටන විට එක අතක සිට අනික් අතට උණුසුමක් පිටවන වාසේ දැනීම. මා වාඩි වී සිටින මෙට්ටේ සිනිඳු බව දැනීම. මගේ එක් පාදයක හිරිවැටීමක් දැනුණ විට එය හිරිවැටීමක් කියා දැනුනේ ඉදිකටු වලින් අනිනවා කියලා දැනුන නිසාය. තවද මගේ මුහුණ මත යම් දෙයක් එහා මෙහා යනවාසේ භාවනා කරන විට සහ නොකර සිටන විට සමහර විටක මාහට දැනේ. තවද සමහර විටක ජල බින්දු වගේ අත් දෙකට වැටෙනවාසේ දැනුනි. නමුත් එසේ කිසිවක් මගේ අත් දෙකට වැටී නැත. මෙවැනි දැනීම් බොහොමයක් මා භාවනා කරන විට දැනේ. මෙයින් ඉදිරියට මා කුමක් කළ යුතුද යන්න පහදා දෙන්න. ඔය එතකොට අර මූණේ නිකන් කූඹි දුවනා වගේ එහෙම නැත්නම් ඉදිකටු දුවනා වගේ වහිනා වගේ දැනෙනකොට භාවනා කම්මැලි කරලා අතහැල දාලා නිකන් ඉන්නවද? එහෙම නැත්නම් මේ කයේ හිත තියෙන නිසා වර්තමාන හිත තියෙන නිසා දැන් මගේ හිත තියෙන නිසා මේක දැනෙනවා කියලා ඒ දැනෙන කරුණ වලට සාදරව බලනවාද කියන එක එහෙලි කරන්න කැමති දේ ලියපු එකන. මම ප්‍රශ්නේ පැහැදිලිද? හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනා කරද්දී ඒව දැනෙනවා කියලා කම්මැලි හිතෙන්නේ තවත් කරන්න හිතෙනවා. ඒ කියන්නේ භාවනා කරද්දී ගොඩක් ඒවා දැනෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නැවතේ ප්‍රශ්නේ. ඔය එතකොට ඒක භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට වැටෙන්නේ නැත්නම් භාවනාවට හරියාදුවක් අංකරච්චලයක් විදිහට. ප්‍රතිඵලයක් විදිහට. හරි. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස තමයි සක්ම පරියන්කේ ඉන්නකොට ආසසෙලා මෙහෙමයි ප්‍රසවාසෙලා මෙහෙමයි අතකුඩ අත තියාගෙනකොට මෙහෙමයි පස්ස වැටෙහෙන ඇති මෙහෙමයි කියලා කිව්වා වගේ මෙහෙම පරියන්කේනේ එතකොට අපි දන්නවනේ මේ ඇවිදිනව නෙවෙයි කියලා. එතකොට අපි දන්නවනේ මේ ඉඳගෙන හිටගෙන ඉන්නව නෙවෙයි නිදාගෙන ඉන්නව නෙවෙයි කියලා. ඒකෙන් තමයි අපි දන්නේ ඉඳගෙන ඉන්න එකට හිත ගියයි කියලා. දැන් මේ වාගේ ලියලා නැති වුණාට තමයි සක්මන් කරනකොට මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි ඇවිදිමින් කියන එක වටහා වටහා ගන්නෙ මොකෙන්ද? වම දකුණ කියලා හිතනවා. වම් පාදයේ තියද්දී ඉස්සෙල්ලාම වැදෙන්නේ මගේ දකුණු පාදයේ තියද්දී ඉස්සෙල්ලාම විලුඹ වැදෙනවා. විලුඹ පතුල ඇඟිලි කියලානේ වැදෙන්නේ. නමුත් මගේ පාද දෙකම එක සමානව වැදෙන්නේ නැහැ. මේ වම් පාදයේ මුළු පාදයම එකවර වැදෙනවා. දකුණු පාදයේ විලුඹ ඉස්සෙල්ලාම වැදෙනවා. එතකොට වම දකුණ කියලා හිතා ගන්නවා. ඒකට සක්මන් කරන බව දාන්න. එතකොට ඒ විදිහට මේ වම මේ දකුණ කියා නැත්නම් වෙනස දකිමින් පියවර කීයක් විතර සක්මනේ යන්න පුළුවන් කියලාද වාර්තා කරන්න පුළුවන්. 30ක්. ඔය ඒ වගේ බලන්න පරියන්කේදී toy ලියලා තියෙන විදිහට මේ ආස්වාසේ සීතලයි ඉහළට ගන්නවා. මේ ප්‍රස්වාසය උණුසුමයි පහට එනවා කියලා වෙනස අල්ලගත්තට පස්සේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා එහෙම වෙනස දකිමින් එහෙම නැත්නම් හුද්දටම මූණට මූණ දාගෙන කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන එක තමයි සතියේ ගුණාත්මක භාවය ප්‍රමාණාත්මක භාවය. ඒක වැඩි වෙනවනම් ඉන්න පුළුවන් වාර ගන්න වැඩි වෙනවනම් වැඩි කරන්න ඕනේ නම් වැඩි කරන්න යමක් කළ යුතු දේ දෙක කරනවනම් ඉතින් භාවනා දියුනේ. ඒක නිසා හැම වෙලාවෙදීම ඉඳගෙන ඉන්නවා කියලා බෑ. කොහොමද ඒක හිතගෙන නෙවෙයි අවිජිබින් නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද? ඇවිදිනකොට ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද කියලා ඒකට අහන ඉන්න කෙනාට සාක්ෂි ඔප්පු වෙන විදිහට වාතාව යන්න ඕන. එතකොට සාර්ථකයි. ඒ නිසා මේකෙදී බලන්න සක්මනත් මේ වාතාවට එන්න ඕනේ. එතකොට පරියංකේදී අපි හිතුවා නම් හුස්ම දැනි මෙච්චර ගන්න දකින්න පුළුවන් කියලා එතෙන්ට යනකොට තව එකක් තව එකක් වැඩි කරන්න උත්සාහ කරා නම් ඒක තමයි අපි භවනාට කරන අනුග්‍රහය කියලා කියන්නේ. හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස මම හුස්ම ඉහළට පහළට ගැනීමෙන් භාවනාව සිදු කරමි. මම මද වේලාවක් ආනාපාන සති භාවනාව හොඳින් සිදු කරමි. ඉන්පසුව මට විදුලි පංකාවක හඬ ඇසී භාවනා කිරීමට අපහසු වුණාය. ඉන්පසු මගේ හිත භාවනාවේ නොතිබුණාය. මගේ හිත විදුලි පංකාවේ ශබ්දයට යොමු විය. ඉන්පසු විදුලි පංකාවේ ශබ්දය කියා මෙනෙහි කරමි. මම නැවතත් භාවනාවට සිත යොමු කරා කියා දැනගත්තේ ඉහළට ගන්නා හුස්ම රැල්ලේ සීතලක්ද පහළට දැමූ හුස්ම රැල්ලේ රස්නයක්ද දැනුණු නිසාය. මම තව විනාඩි 5ක් පමණ කාලයක් භාවනා කර භාවනාව අවසන් කරමි. මට භාවනා කිරීමේදී හුස්ම රැලි 10ක් පමණ බැලීමට හැකියාවක් ලැබුණාය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. ඒකෙදී ප්‍රශ්න අහන්න මොනවත් නැහැ. ලියලා තියෙන එක හොඳට බඩ සුද්ධ වෙලා වගේ ලියලා තියෙනවා. ඉතින් එතකොට බලන්න අපි අවුල් වෙච්ච මනසෙන් හිටියොත් ෆෑන් සද්ද ඇහෙන්නේ නැහැ. මනස තැම්පත් වෙගෙන එනකොට අර වෙන්ද නැහැ ඇහෙන ෆෑන් එකේ සද්ද, කුරුළු සද්ද, පුංචි පුංචි දේවල් ඇහෙන්න පටන් ගන්නවා. නමුත් මනස ඒකට කාං කාං දොස් කිරියාවල් කියනවා අයියෝ බලන්නකෝ ෆෑන් සද්ද ඇහෙනවනේ කියලා. නමුත් මේ ඇහෙන්නේ හිත තැම්පත් වෙච්ච නිසා. තැම්පත් වෙලා නැත්තම් කම්මැලි බල්ලට හේන ගැහුවට ගාණක් නැහැ වගේ ඔහේ ඉන්නවා. ඒ කියන්නේ හිත ඇවිස්සලා. ඒ නිසා මතක තියාගන්න හිත තැම්පත් වුණොත් එහෙම නැත්තම් හිත මම දැන් මෙතන කියන තැනට ආවොත් පුංචි දේවල් මේ හැමේ නිකන් කූඹි දුවනවා වගේ ඉදිකට දුවනවා වගේ සීතල වතුරු බින්දුව යනවා වගේ පුදුම දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනෙක් ඒක බාධාවයි කියලා හිතාගත්තට ඇත්තටම බැලුවොත් ඒක භාවනාව සතිය ප්‍රනීත වෙලා තියෙන බාට ලකුණු. ඉතින් ඒක හරි අමාරු හේතු ගන්නඳ මේ දැනෙන දේවල් වලට සාදර වෙන්න. ඒක බුදුරජාණන් කියන්නේ මේවට හිත ප්‍රමෝද කරගන්න කියන. භාවනා කරන හිත තැම්පත් වුණොත් ඔන්න ෆෑන් සද්ද ඇහෙනවා. භාවනා කරන තැම්පත් වුණොත් කුරුළු සද්ද ඇහෙනවා. නැත්තම් ඇහෙන්නේ නැහැ. එතැයි කුරුළු සද්ද වෑන් සද්දේ බාධාවක් කරගන්න වෙනුවට ප්‍රමෝදයක් කරගන්න ප්‍රීතියක් කරගන්න සති සම්පජඤ්ඤය තියෙන බවට ලකුණක් කරගන්න පටන් අරගත්තොත් එයාගේ මේ කමඨහන් වාතාව හරි පොහසත් මුත් තොරතුරු සහිතයි එක තොරතුරුන්වත් පශ්චාත්තාප වෙන්නේ සද්දේ ඇහුණත් පශ්චාත්තාප වෙන්න පුළුවන් වෙච්චලා කාය ආනපන්න කියම හොඳටම කියනවා දැන් කුරුළු ෆෑන් එකේ සද්ද නෙවෙයි ඉන්නේ මට තියෙන ආනපන කොහොමද දන්නේ ආ මේ ඇතුල් වෙනවා පිට වෙනවා සීතලයි උණුසුමයි දකින්න ඊට පස්සේ ආයෙත් වාර්තා කරනවා නම් වේදනාවක් කියලා වේදනාවක් කියන්නේ බමගේ දකුණු කකුල රිදෙනවා. ඉදි කට්ටෙන් අයින්නවා වගේ, පීයෙන් කපනවා වගේ, පිච්චෙනවා වගේ එකක තැනකද පදාසයක්ද කියලා අර වේදනාවත් අයින් කරන්න බලන්නේ එයාගේ ස්වභාවික ලක්ෂණ ගති හැඩතල සටහන් දකින්න බලනකොට බේනවා මේ වේදනාව එතන තිබුණට එක්කෝ ඒක ඉවරනාට පස්සේ ඕ ඒක තියේදී ආය ආනපනට යන්න පුළුවන්. ඒ වගේ ආ පුදුම අර විනිවිද දකින්න ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා වාර්තා කරන තාලෙන් පේනවා මෙයා தત્ත්වය ජය අරගෙනද ලියන්නේ නැත්නම් පරාජිතවද කියලා. ඉතින් පුළුවන් තරම් කමඨාන් සුද්ධ කරන හැටි කියලා දෙන්න සුද්ධ කරන කියලා දෙන්න මේ හැම එකක්ම පරාජය කරන්න අපරාජිතව ඉන්න පුළුවන්. ජය ගන්න පුළුවන්. හැබැයි ඒකට ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පේ දන්න කෙනාට ඉගෙන ගන්නවා කියන එක හරිම සිම්පල්. ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. වැරදුනට කවන්නේ සටන පාවා දෙන්න එපා. ආයෙ පටන් ගන්න. පටන් ගන්නකට පස්සේ දෙවෙනි සැරේ කරනකොට අර මෝඩකම දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා මේ වතාව හොඳයි. මේකෙදි විශේෂයෙන් දැනගත්තු දෙයක් ඇත්ත නැහැ. මොකද හුඟක් අංග සම්පූර්ණව ලියලා තියෙනවා. Venerable sir, can you kindly explain the meaning of mindfulness in English? Thank you. We we decided to, to conduct this in Sinhala, so we have not given much emphasis to uh, define the mindfulness is English. But as a courtesy for the request, I would say mindfulness is a, a poor translation of the Pali term sati. Sati is the original term the Buddha mentioned and it has been translated the mindfulness equally as awareness. So when and where you are aware, that awareness naturally here and now. There is nothing called awareness regarding the past or future. They are, they are abnormal things. So mindfulness is the present moment awareness. Sometimes, even in the Pali Canon, it is been presented as a synonym, the diligence. Diligence is a term that you're very alert, very vigilant, be here and now. And it's a, it's a character of, characteristic of awareness. And this present moment awareness we call mindfulness. But this is the Asiatic kind of a presentation. But the, when the Westerners study this mindfulness, they added another quality, choiceless awareness. Whatever may be arising, don't be judgmental. Don't be discriminate. You understand this is this, that is that. That presentation is also called mindfulness and that is quite a psychological terms. So as far as you develop choiceless awareness, the mind cannot harbor any kind of attention. Because anything happening, you just be aware, presently aware. Whenever you become judgmental, your disappointment may happen. So every disappointment is due to the judgmental mind. So therefore, present moment awareness, evenly suspended attention, and choiceless awareness. So when I learned mindfulness, first it was in singular, but luckily my first mindful teacher was an Australian, an Australian monk, so our communication was very bad. My English was very bad. He has no any single knowledge. So we went through books and translated. And then when and where I picked these terms, choices awareness, they were really addressing. I can understand. And then I put that into the sitting meditation, walking meditation. But of course, early part of my meditative life, I had hardly any time for sitting and walking. I just try to be mindful in day to day basically my practice was how to be mindful while brushing my teeth. So therefore, whenever you are at home, if you know you are brushing your teeth, and see how many actions, how many sounds, how many tastes, how many feelings, and it is, uh, you can write a book. So I used to do it and report my teacher. This is the way I feel when I'm brushing my teeth. So he added more. He told, just before you take the toothpaste to the brush, be mindful. And after washing your mouth, after brushing, still continue mindfulness, beginning the middle is brushing and then. So slowly, slowly, slowly, like a ink blot, blotting paper with an ink is expanding. So likewise, have some tags within a day we are formally doing, of course, sitting and walking, but otherwise, but you may be very pleasant event, single-fold event, what you do yourself, try to be mindful. Mindful means present moment awareness and choicelessly be aware. And it's a well-proven fact. The children can be more qualified to be choiceless awareness than elderly people. Because elderly people is prejudgmental mind, preconceived premeditated idea, they are, they are slaves. So therefore, try to be mindful, non-judgmental, unassuming, present moment, choicelessness, diligence. Maybe I am bombarding with too much of words. I hope uh, this will be helpful for someone to understand the mindfulness. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක්ම තියෙනවා එකමයි. මට භාවනා කරනකොට හිත එක තැනක තියාගන්න බෑ. ඒ ඇයි? ඉතින් ඒක භාවනා කරන්න ඉස්සලා දැනගෙන හිටියද නැත්නම් මේ භාවනා කරන්න ආපු නිසා දැනගත්තේ කියලා හතරෙන් එක්කෙනෙක් කියන්න පුළුවන්. ලියපු හතර දෙනා එක්කෙනෙක් කියන්න පුළුවන්ද? භාවනා කරන්න ඉස්සෙල්ලා මේක දැනගෙන හිටියද නැත්නම් භාවනා කරපු නිසා දැනෙච්ච දෙයක්ද කියලා? උසාවි කුඩුව නගින්න බයයි. නෑ නැත්නම් අපිට බෑනේ සාකච්ඡාව ගෙනියන්න කවුරු හරි මේ එක්කෙනෙක් ඉදිරිපත් වෙමු හතර දෙනා වෙනුවෙන් මේ කට උත්තරයක් දෙන්න මේ භාවනා කරපු නිසා දැනගත් එකක්ද නැත්නම් භාවනා කරන්න ඉස්සෙල්ලත් මගේ හිත මෙහෙමයි මේ එක දිග තියන්න බෑ කියලා දැනගෙන හිටියද කියන එකයි මගේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙම යොමු කළා තියෙනවා මම භාවනා කරන විට වේලාවකට මගේ හිත එක අරමුණක තියෙනවා. විටක හිත එහෙ මෙහෙ ගමන් කරනවා. හිත එකම තැනක තබා ගන්නේ කොහොමද? ඒකට නම් තියෙනවා අර එක තැනක තියෙන වෙලාවේ විස්තර ටික අර ඉස්සල්ලාම කරන කතා කරා වගේ තියෙන වෙලාවේ මට මෙහෙමයි කියන එක උකට උත්තර දෙනවනම් ඒක හරහා අපිට පිවිසුම් දොරක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය කමටන් සුද්ධ කරන කියන්නේ. ඒට හරියන වෙලාවෙන් අරගන්නවා බුරුල් තැනක් වැලැන හැටට මැස ගහගෙන යනවා. ඒක ජොඟ දෙනකොට වෙන්නේ අර තේරෙනවා හිත පුදුම විදියට මේ අරමුණක තියන්න බෑ භාවනා තියන්න බෑ පුදුම හිතුවක්කාරයි කිය. ඉතින් ඒකට උත්තරේ දෙන්න තමයි මම අහන්නේ. ඒක දැනගත්තේ භාවනා කරපු නිසාද නැත්නම් භාවනා කරන්න ඉස්සර වෙලත් මේක දැකලා තිබ්බද කියලා. ඒක වැදගත් වෙනවා මේ උත්තරයක් ගොනු කරන්න. එක්කෙනෙක් ඉදිරිපත් වුණා ගත උසුම්කෝ. දීපු හතර දිනා එක්කෙනෙක් අත උසන බෑ. හතර දිනා තුන් දෙනා. වෙලා තියෙන්නේ මං අර ඒගොල්ලන් කරදර කරන නිසා කැමති නෑ ඒගොල්ලෝ මේ. අට උත්තර දෙන්න ගත්තාම උසාවි ගුරුවරට නැගලා ආරස් ප්‍රශ්න අහලා වෙහෙසටපත් කරන නිසා කැමති නෑ. ඒ නිසා ඉතින් මම වයසකට නම් බයින ඕවට මම ඉතින් පොඩි කට්ටියට බැනලත් බෑ ගහලත් බෑනේ. ඒ නිසා මෙහෙම උපමාවක් දෙනවා. තමන්ලාට උපමාව නිසා හරියන්නේ ඉඳී තියෙනවා. කැලේ ඉන්න සත්තුන්ගෙන් පොඩි ළමයිගේ කතන්දර තියෙන ප්‍රශ්නයක් අලියද ලොක්ක සිංහයද ලොක්කයි කියලා. ලංකාවේ පොඩි උන ප්‍රශ්න නැහැ මොකද ලංකාවේ කැලවල සිංහයෝ නැහැ. අලිය තමයි ලොක්ක කොහොමද? ඒ නිසා අපි හිතනවා අලියෝ දැකපුවාම තමයි කැලේ මිනිස්සුන්ට බය තියෙන්නේ කියලා. කියන්නේ අනේ තියෙන ප්‍රධානම බය තියෙන්නේ අලියයි කියලා. නමුත් කැලේ ඉන්න කෙනා දන්නවා කැලේ ඉන්න කෙනායි භයානකම සතා කුළුමිහරක. කුළුමිහරක කුලප්පු වුණොත් එහෙම ආයෙ මුකුත් නැහැ ඌරා කුලප්පුවක්. නිසා හරිම බයයි මිනිස්සු කුළුමිය හරකට. නමුත් කුළුමිය හරක කැලේ ඉන්නකොට මිනිස්සු දැක්කේ නැත්තම් කැලේ ඉන්නකොට හරිම කීකටුයි. නමුත් මිනිස්සු ටිකක් කැලේට ගියොත් හෝ කුළුමිය හරක ගෙනලා එළිය බැඳගත්තොත් පුදුමාකාර විදිහට නඩ. ඒක තමයි අපි ඕ භාවනා නොකර මොනවා හරි කරගෙන ඉන්නකොට හිත බොහොම කීකටුයි කැලේ ඉන්න කුළුමිය හරකෙක් වගේ. භාවනා කරනකොට ඌ ඇදගෙන ආවිලා ගමවට බැඳපුවාම පුදුම විදියට නටන. බෙල්ල කඩා ගන්න හදන. ඉතින් හැබැයි අර ඒ කුළුමි හරක කීකර වුණාට පස්සේ ගමේ හරකෙකුට වැඩිය හාන්න හයිය තියෙනවා. කොළපා ගන්න හයිය තියෙනවා. බරාදින්න හයිය තියෙන නිසා මිනිස්සු අමාරුවෙන් උනත් ගිහිල්ලා කුළුමි හරකෙක් ගෙන්නලා කැලිය ගම ගම්මැද්ද බැඳලා තියලා උම්ම හති වැටෙනකන් ඉන්නවා. ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා කීකර කරගත්තට පස්සේ සාමාන්‍ය හරකෙකුට වැඩිය පුදුම විදිහට මේ බර අදිනවා. ඒ කතාවක් තියෙනවා අනිනහරක වැඩට හොඳයි කියලා. එතන භාවනා කරන්න ගිය ගමන් අපේ හිත අන්නර විදිය කුළුමිහරකේ කෙලියට ගත්තා වගේ කලබල වෙනවා. ඉතින් ඒක ලෑස්තිලා යන්න කියන මේ තමයි භාවනා පළවෙනිම ප්‍රතිඵලේ. භාවනා නොකරපුවා ඒක දන්නෙත් නැහැ. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ කලබල ගතියක් තියෙනවා. හැබැයි යා සතුම් මෙරීමට යන්නේ නැහැ නේ. එයා හොරකම් කරන්න යන්නේ නැහැ නේ. අමිත්‍යාචාර වලට යන්නේ නැහැ බොරු කේලම් හිස ඒව මුකුත් කරන්නේ නැහැ. තාම තියෙන කලබල ගතිය විතරයි. ඒ නිසා බලන්න එයාට ක්‍රියාවත් වෙලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. හිත ඇතුලේ කැළඹිල්ල පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වෙලාවක දැන් හිත භවනා කරන්න කියලා මේ ගෙනල්ලා සුදු අන්දවලා සිල් සමාදන් කරලා කොට්ටේ උඩත් වාඩි කරුවට පස්සේ කුළුමි හරකෙක් ඉන්නලා ගම්බැද්ද බැඳගත්තා වගේ දඟලන්න පටන් ගන්නවා. ඉන්නේ වෙලාවේදී බුදුරජාන් වහන්සේ දන්නවා දැන් ගොඩක් කරලා තියෙනවනේ මේක. බුදුරජාණන් සඳහන් කරන මේ කුළුමිය අරක හුද්ද පොළොවට හිටපු කණුවක බඳින්නේ කියලා. ඒ කණුව තමයි ආනපානි. බඳින ලණුව තමයි සති. ආනාපානතර හොඳට කෙටි කරලා බෙල්ලට කෙටි කරලා සතියෙන් බැඳපුවම උ දඟල දඟල දඟල පසුකාලීන ආචාර්යවරු කියනවා වැටෙන්නෙම කණුව මුලම තමයි කියන්නේ. දඟල දඟල දඟල ආය වැටෙන්නේ ආනාපාන මුලම තමයි. ඒ නිසා පිට යන්න යන්න අපව ගෙනලා ගෙන තියන්න. තීත්‍යා ටික වෙලාවක් ඉන්නකොට මේ ආනාපානෙත් හුරු වෙනවා. ඒකට රූප ධර්මයකට අර කනුවට වාංගු වෙලා කනුවට යටත් වෙලා මේ මීහරක මේ කී කරුණාට පස්සේ හොඳ ආරකෙක් කී කරු කරගත්තා වගේ යන්න පුළුවන්. ඒ නිසා මේ කලබල වෙන්නේ කාගෙත් හැටි. ඒක මේ කුරුල්ලෙක් ගෙනලා කූඩුවකට දැම්මත් ඔය වැඩි තියෙනවා. පූසෙක් ගෙදර හදන පූසෙක් ලනු කැල්ලක් ගැට ගන්න බෑනේ. කරගිල වැටෙන්නේ. බාහමතේ කියලා මහමුතු මතයක් එන බලල්ලු බල්ලෝ බැඳනට බලල්ලු බැඳලා හදන්නේ. බැඳපු ගමන් කලබල කරනවා. අනිත් වගේ තමයි අපේ හිතත් කැමති නැහැ මේ එකම අරමුණක එකම ඉරියව්වක ඉන්නේ. එතකොට කලබල වෙනවා. ඒ වෙලාවට පුළුවන් තරම් බලන්න නැවත නැවතත් ගන්නලා ඉන්න ඉරියව්වේ හෝ ආශ්‍රත් ප්‍රසවාසයේ හිත බැඳීම තමයි උත්තරේ තියෙන්නේ. නමුත් ටික වෙලාවක් හරි ආනපනෙ ඉඳ පුරුදු නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉන්න පුළුවන් නම් අන්න ඒ විස්තරේම පුළුවන් තරම් වැඩි කරලා නැවත නැවතත් නැවත නැවතත් ඒකට ගෙන තැබීමෙන් තමයි අපි භාවනාව එහෙම නැත්නම් සතිය කියන එක පුරුදු කරන්නේ ඉතිකේ වැඩි හිටියන්ඩේ බාලයන්ඩේ ගෑනු අයට පිළිමැඩි කියලා කිසි විශේෂයක් නැහැ කිසිම කෙනෙකුට ඒකේ පහසුකමක් නැහැ තියෙන එකම වෙහස ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු කායට දෙන්න තියෙන පහසුකම් ටික දීලා අර කැලේ ඉන කුළුමිහරක ගම්මැද්ද බැඳගත්තා වගේ කීකරු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා උඩමළුවේ සක්මන් භාවනාව කරන විට සිනිඳු වැලි පාගන විට එහි සිනිඳු බවත් බොරළු වැලි පෑගෙන විට එහි ගොරෝසු බවත් මගේ পায়ට දැනුණා. ඒ වගේම පොළවේ තිබූ සිසිල් බව পায়ට දැනුණා. මම සතිමත්ව ගමන් කරන විට ශරීරයේ බර වම් පසට හා දකුණු පසට පැද්දෙන ආකාරය දැනුණා. එසේම වම් කකුල දකුණු කකුලට වඩා අද්දවන ස්වභාවයක් දැනුණා. එමෙන්ම විනාඩි 20ක් පමණ සක්මන් කරන විට හැරෙන අවස්ථාවවලදී කකුල්වල ඇට බිඳෙන ශබ්දය මට ඇසුණා. තවදුරටත් සක්මන් කරන විට කකුල්වල ඇට බිඳෙන හඬ පෙරට වඩා ඇසුණා. එය padi පෙළ බැසගෙන එන විටත් මට දැනුණා. ඉන්පසුව මම කල යුත්තේ දිගටම මෙසේ සක්මන් කිරීමද ගෞරවයෙන් පහදා දෙන්න. මෙච්චර විස්තර දන්නවනම් දෙකක් කරන්න පුළුවන් එකක් තමයි අපිට ওই විදිහට වම් කකුලෙන් දකුණු කකුලට බර මාර් වීම තේරෙන්නේ සක්මන් මළුවක සම මට්ටමේ යනකොට විතරක්ද නැත්නම් කඩේ යනකොට නාන්න යනකොට කැමරට යනකොටත් වැටෙනවද කියලා එදිනදා වැඩවලදීත් ඇවිදින වෙලාවේ අර තොරතුරු බලන්න පුළුවන්. එතකොට මේක තක්ම මළුවක නොවුනට අච්චර විස්තර නැති වුණාට ඇවිදීමේ ක්‍රියාවලියට තව ටිකක් විස්තර කරලා බලන්න පුළුවන්. දෙක වම තියෙනකොට දකුණ තියෙනකොට දැන් ඔය කියලා තියෙන විස්තර වලට අමතරව තව ගොඩාක් වෙලාවෙන් වෙලාවට පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ආන්නේ විදිහට වමට දකුණට හිත ගියේ වෙලාවේ වැටහෙන දේවල් දැනෙන දේවල් වලට සාදර වෙලා වාතාවරණයට ඇතුල් කරනවා නම් සක්මන නැත්නම් සක්මනේ මේ අත්දැකීම් හරි අපි සක්මන්ට කරන ලොකු අනුග්‍රහයක් වෙනවා ඒක. ලැබෙන තොරතුරු වලට සාදර වෙන්න තොරතුරු අහුලාගෙන මෙලියල තියෙන විදිහ හරි හොඳයි. තාම වැඩි කරන්න. එතකොට ගුණාත්මය වැඩි වෙනවා. සක්මන් නොකරන ගමන් යන වෙලාවක හරි කමන්නේ බලන්න මේ පයේ බර මාරු වෙන හැටි ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ මම ඇවිදින්මින් කියන එක දන්නවනම් එතකොට කාලයේ වශයෙන් වැඩිවීමක් එනවා. මේ දෙකම සක්මන් භාවනා කරන අනුග්‍රහ. තුන්වෙනි එක අහලා නැති වුණාට කියන්න හිතෙනවා. එහෙම සක්මන විස්තර වශයෙන් බලලා ගිල වාඩි වුණොත් ඉඳගෙන ඉන්න භාවනාවෙත් ගොඩක් හරියට ක්‍රීඩා තරම් කරනකොට අර ඇඟ වෝම් අප් කරගෙන මහන්සි වෙලා මහන්සි වෙනවා කියන්නේ නැහැ. ඒකට කර්මන්නේ කරගත්තොත් ඉසව්වට දක්ෂ වෙනවා වගේ සක්මන් කරලා හොඳට මනස කර්මන්නේ කරගත්තොත් පරියංගයටත් ගොඩක් ආනිසංස ලැබෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සතිය වඩන්නේ කොහොමද එදිනදා කලබලකාරී ජීවිතයේදී? ඔය ඒක නිසා ඇත්තටම කියනවා මේ එකවරම එදිනදා ජීවිතයේදී කරන වෙනුවට ඒක අමාරුයි. ඒකට නිදර්ශන වශයෙන් කියන්න පුළුවන්. අපිට ඉස්සල්ලාම කරන්න වෙන්නේ බලන්න ඕන කල්පනා කරලා තමයි සතිය සඳහාම නැත්නම් සතිය වැඩිම සඳහාම සියලු වැඩ බහා තබලා වාඩි වෙලා වැඩ ගොඩක් කරන විනෝඩ වැඩක් නොකර නිකන් තිබ්බකයි චේතනා නොකරනකයි ක්‍රියාවත් නොකරනකයි මොකද වෙන්නේ කියලා බලන්න ඉඳලා තමයි සරුවචනන්සේ සාමාන්‍ය සතිපට්ඨාන සූත්‍රේ පටන් අරගන්නේ ආරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආදි වශයෙන් පරිසරේ දීලා කරන්න පටන් ගන්නවා. ඒකල සතිය හඳුල්ලා දෙනවා. ඊට පස්සේ ටිකක් වැඩක් දෙනවා සක්මන. ඒක පස්සේ සතිය හඳුල්ලා ඊට පස්සේ බලනවා දත්ම දිනකොට කොහොමද සතිය සාමාන්‍ය වෙදිනකොට කොහොමද සතිය කියලා සරල වැඩ වලින් කරලා තමයි අපි අර වගේ මේ බරපතල වැඩ වල යන්නේ. දැන් මේ ෆෑන් එකක් කරකිනකොට තටු ගන්න කීයේ තියෙන්නේ කියලා වේගෙන් කරකෙද්දී අල්ලන්න බෑ. අපිට ඉස්සල්ලාම සිද්ධ වෙනවා ඒක ක්‍රියාවේගය අඩු කරන්න. අඩු කරාට පස්සේ තටු ගන්න කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. නමුත් මේක හයියෙන් කරගෙනකොට එයා පෙන්වන්න කැමති නැහැ, පේන්නේ නැහැ. අපි ජෙනරේටර් 230 වෝල් කරන්ට් එක වැඩ කරන වෙලාව අයෝක ගලවන්න යන්න එපා. යනනිකෝ කරන්ට් එකත් වදින. ඉස්සරහම කරන්ට් එක මේක ඕෆ් කරලා යන්ත්‍රේ ක්‍රියාත්මක අඩුවම වෙලාවක අඩුම ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙයි තමයි පිටපොත්ත ගලවලා අපිට ඇතුළ බලන්න පුළුවන්. ඉන්නේ මේ වගේ ඒ වගේ බොහොම ආනුපුබ්බි වැඩපිළිවෙල කියලා මේක බුදුහාමුදුර කියන්නේ ලේසි තැනින් පටන් අරගෙන ටික ටික ටික ටික කරන්න. ඉතින් ඒ නිසා එදිනදා වැඩවලදී සත්‍ය පිහිටවන්නේ යෑම එහෙම නැත්නම් මේ රාජකාරී වැඩ ගොඩක් තියෙන වෙලාවේ සත්‍ය පිහිටවන්නේ යෑම කියන එක ආදුනිකයට ගැලපෙන්නේ නැහැ. ආදුනිකයට දෙන්නේ පරියංක භාවනාව. ඒක සඳහාම පරිසරය සකස් කරලා තියෙනවා. හරියට කියනවා නම් මේ බරපතල ඉඩක් ආපු එකන ඔපරේෂන් තියටර් එකට ගෙනියලා නැත්නම් ශල්‍යාගාරයේ ශාලාව ඇතුළට ගෙනියලා තමයි කපලා තී නැති කරලා වැඩ කරන්නේ. සාමාන්‍ය ලෙඩෙක් නම් වාට්ටුවේදී කරතයි. ඒ වගේ අර මේ මේ වැඩේ බරපතල නිසා සරුවචනහන්සේ මතක් කරනවා. ඒ සඳහාම සීළු වැඩ බහා තබලා කරන වැඩේ තමයි භාවනාව කියලා පටන් ගන්න ආධුනිකයෙකුට දෙන්නේ. ඒ නිසා උත්සාහ කරලා බලන්න පරියන්කේ ඉන්නකොට ක්‍රියාකාරකම් පුළුවන් තරම් අඩු කරලා සතිය කොහොමද කියන තැනින් තමයි පටන් ගන්නට වඩා ලේසි. ගෞරවනීය ස්වාමින් වහන්ස අප සක්මන් භාවනාව සිදු කරන විට අවධානය යොමු කළ යුත්තේ පාදයේ කුමන කොටසකටද? පතුලේ ස්පර්ශය කෙරෙහිම පමණක්ද? නෑ ඒ වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි මං ඉන්නේ ඇවිදිමින් කියලා දන්න හොඳටම ඇති. මේ ඒ ප්‍රශ්න ලියපෙකන කැමතිද සාකච්ඡාවට සම්බන්ධ වෙන අදහසෙන් අත උසන්. හොඳයි. මයික් එකේ ඉල්ලන අත උසන්. එතකොට දැන් මං අහන මං අහන ප්‍රශ්නයක්. සක්මන් කරනකොට මම ඉඳගෙන නෙවෙයි. මම සක්මන් කරනවා කියලා තමයි මොකෙන්ද දන්නේ මොකෙන්ද ඒක අද්දින්නේ තට්ටු කරලා බලන්න මයික් එකට හරි මම භාවනා කරනකොට ලං කරලා කතා කරනවා භාවනා කරනකොට සක්මන් ඇවිදිනවා කියලා තේරෙන්නේ පාදවල චලනය තේරෙනවා ඒ සමගම පාදවල පතුල පොළවේ ගැටෙනවා තේරෙනවා එච්චර. ඒක හොඳට බලන්න තියෙන තියෙන අවස්ථාවේ කියන පය තියෙන තියෙන වෙලාවේ මේ චලන ස්වභාවය ගැටෙන ස්වරූපය දන්නවනම් ඒක තමයි ඒකට පටන් ගන්න තැන. හිතනද එහෙම විනා පැය පියවර 10ක් 15ක් විතර යනකොට තමයි යන්න මේ තියෙන තියෙන වෙලාව දන්න මේ පාද චලනේ හැපීම කියලා දන්නවනම් ඊට පස්සේ පුළුවන් මේ චලනයේද වඩා ප්‍රකටව වැටෙන්නේ පොළවේ ගැටීමද වැටෙන්නේ ගැටින්නේ විලුඹද මුළු පයමද නැත්නම් විලුඹෙන් පටන් අරගෙන ඇඟිලි වලට යනවාද කියලා අරක විස්තර දකින්නේ ඒකට අවස්ථාව ලැබුණාට පස්සේ තමයි. භාවනා මේරුවාට පස්සේ මුලින්ම දැනගන්න ඕනේ කරලා තියෙන්නේ ඉඳගෙන නෙවෙයි. හිටගෙන එකතන ඉන්නව නෙවෙයි. නිදාගෙන නෙවෙයි. ඇවිදින බව දන්නවා. ඉතින් බොහොම ඉක්මනට හිත උත්තර දෙනවා. ඊට පස්සේ කියන ආයෙක කරගෙන යන්න. ඒක නෝන දන්නේ කොහොමද? ඉඳගෙන නෙවෙයි කියලා. ඒතකොට ඉඳගෙන ඉන්නවනම් හැප්පෙන එක තැනක ඇවිදිනව නැවිදින්නේ මෙතන. ආ එතනින් තමයි වැඩේ පටන් ගන්න. එතන තමයි අපේ මුරුදු ස්ථානේ. ඉතින් ඒකම නැවත නැවත කරනකොට ඒක ස්වභාවයෙන් ගහක් වැවෙනකොට වගේ අතුවිති විහිදලා වැටෙනවා. නිසා විස්තර දැනෙන්න ඉස්සෙල්ලා අරමුණු යාලු කරගන්න ඕනේ. අරමුණු සෝද කරගන්න ඕනේ. ওই දීපුත්‍රය තමයි උත්තරේ. අවසරයි ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාව කරන විට හුස්ම ගන්නා ආකාරය හුස්ම හෙළන ආකාරය මෙනෙහි කළෙමි. ඍජුව තිබෙන කොන්ද පහළට යන ආකාරයට සිත යොමු විය. නෑ තේරුන්නේ නෑ. ඍජුව තිබෙන කොන්ද පහළය යන ආකාරයට සිත යොමු විය. එම තැනට සිත ගිය බව දැනගෙන නැවත ආනාපාන සති භාවනාවට සිත යොමු කළෙමි. මා එය දැනගත්තේ හුස්ම ඉහළට ගන්නා විට සීතල බවත් හුස්ම පහළ දමන විට උණුසුම් බවත් දැනුනි. හුස්ම රැලි වාර ගණන වැඩි කරන විට සිතුවිලි ශබ්ද වලට සිත යොමු වේ. ඒවා මගහැර භාවනා කළෙමි. මා සක්මන් භාවනාව කරන විට වම දකුණ යනුවෙන් මෙනෙහි කළෙමි. පාදය තබන විට වැලි වලට පාදය එරෙයි. අන් අය පාදය තබන විට නිකුත් වන ශබ්දයට මගේ සිත යොමු විය. නැවත මම භාවනාවට සිත යොමු කළෙමි. තෙරුවන් සරණයි. මේකෙදිත් ඒ අර ළඟ සක්මනේ යන කට්ටියගේ සද්දවල ඉඳලා නැවත තමන්ගේ අරමුණට තමන්ගේ වම දකුණට හිත ආපු එකේ විතරේ කියන්න කැමති නම් ඔන්න මේක සබාවට හරි හොඳ විචිත්‍රතාවයක් වෙනවා. කැමතිද ඒකේ නාමේ පරියංකේදී පිටගියේ හිත ඇතුළට එනවා දකින්න නැත්නම් සක්මනේදී පිටගියේ හිත ඇතුළට එනවා කතාව විස්තර කියන්නේ? අත උස්සන්න ඕනේ නැගිටින්න කිව්වේ නෑනේ. අත ඉඳගෙන අත උස්සපාන මම දෙනවා මයික් එක. සම්හන්සේ කියන්නේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නේ ආයි කියන්නේ. ඇවිදිනකොට ළඟායේගේ සද්ද ඇහෙනවනේ. ඒ සැහෙන තැන ඉඳලා ඒකට හිත විගිට ගියා වගේනේ පේන්නේ. ඊට පස්සේ ආයෙ තමන් ඇවිදින එකේ পায়ට දැනෙනවනේ. ඒ සද්දේ ඉඳලා තමන්ගේ পায়ට හිත ආපු ගමනේ විස්තර වගතුග විස්තර ටික මට දැනගන්න ඒ ශබ්දවලට ගිහිල්ලා ආයාව කියලා දැනගන්නේ වම් දකුණ මෙනෙහි කරනකොට පාදය පොළවේ ගැටෙන බව. ඔව් එතකොට කල් යනකොට සද්ද ඇහෙන්නේ කනෙන්. පාදේ දැනෙන්නේ කකුලෙන්. හාව කනට ඇහෙනකොට සද්ද ඇහෙනකොට කන්න මොකද කරන්නේ කියලා දන්නවද? බල්ලෙකුට සද්ද ඇහෙනකොට ඌට හොඳට අහන්න ඕන මොකද කරන්නේ? ආයි ඒකට කන් දීගෙන ඉන්නවා. අරවලා මෙහෙම මෙහෙම කරක කන් දීගෙන ඉන්නවා. පව් වෙනකොට කන වැඩ කරන්න පටන් ගන්නවා භාවනා කරනකොට. භාවනා කරනකොට ළඟ එකනා ඇවිදින සද්ද ඇහෙනකොට මේ හාවෙක්ගේ වගේ ඇන්ටනා එක වැඩ කරන්න පටන් අරගන්න. අපි ඉස්කෝලේ යන කාලේ හිටියා කන් නටෝල් ළමයා කියලා. එයාට කන මෙහෙම වහරවන්න පුළුවන්. ඉතින් ඇහුවා කිරුවේ නැහැ. කරන්න ඉසලා කන රත් වෙනවලු. රතු පාට වෙලා ඒ කන සද්දෙට යාට මෙහෙම මෙහෙම පොඩ්ඩක් කන හරවන්න පුළුවන්. දැන් මං කියන්න හදන්නේ සද්දය ඇහෙනකොට කනෙන් ඇහෙන්නේ. ඒතර ළඟ කෙනා විදිනවා. ඊට පස්සේ තමන් ඇවිදිනකොට පයින්නේ දැනෙන්නේ. ඔව්. ආන්නේ විදිහට මේ කනේ සද්ද තියෙනකොට ඒක අහන්න ඕනේ නම් කන හාව මොකද කරන්නේ? කන හරවනවා මේක. බල්ලා මෙහෙම මෙහෙම මෙහෙම බිල්ල කරකෝ කරකෝ ආන්නේ වගේ එකක් අපේ කනේ සිද්ධ වෙනවා හුදුවට බලන්න හිටියොත් ඈත සද්දයකට ඇහුම්කන් දෙනකොට අපේ කන මේ බෙල්ල හරව හරව හරියට ගානකට හරවන ගතිය තියෙනවා මේකෙන් කියන්නේ එක තැනක හිත කනේ තව මොහොතක පයි දැන් අපි දන්නේ නැත්නම් පාට අපි දන්න සද්දක ඉඳලා වේදනාවට පයට ආවයි කියලා හොඳට බැලුවොත් ඒක මේ පොල් ගහ වලින් කෝච්චි අර පැත්තට හරවනොද මේ පැත්තට හරවනොද වැඩක් නැහැ. ඉතින් තව ඉස්සරහට යනකොට ඒ නිසා කන කන නටන්න පටන් අරගන්න. කැමතිද? ගාලල්ලා කන නැටුවට කමන්නේ අපි දන්න ගන්න ඕනේ සෝත විඥානයේ ඉඳලා කාය විඥානයට හිත මාරුණා කියලා. ඒ නිසා තොරතුරු ලියලා තියෙන හොඳයි. මට වුණුනේ මේක තවදුරටත් සභාවට විචිත්‍රව දැක ගැනීම සඳහා ඒ නිසා පිට ගියේ හිත නැවත අරමුණට එන එකේ විස්තර ලියන්න දන්නවනම් ආර පුදුමාකාර භවනා දියුණුවක් තියෙනවා. ඒ නිසා හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන්නේ. පිට ගියා නැවත තමන් අරමුණට එන හැටි. හැබැයි අරමුණට ආවයි කියලා බෑ කොහොමද දන්නේ? ඒකට කියන්නේ මම පොළොව පිළිඹ විමර්ජනා තේරෙනවා. පොළොවේ තද ගතිය තේරෙනවා. ආන ඒ ටික ලිව්වනම් ඒ රචනය බොහොම හොඳයි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මයික් එක ගන්න ඉදිරිපත් වෙච්ච එකටත් මේ තොරතුරු දුන්නාට. සවිනාංශ අවසාන ප්‍රශ්නය When doing walking meditation on the carpet, I found it a little painful and a dislike to continue walking. But when I moved to the tile floor, which was much more com comforting, even though there is not much of a sensation. So the third alternative is you can try on the sand bed. According to the Buddha, the best is the sand bed. Because it's a crispy nature. When you are keeping the leg, if you are on the sand bed, the sand just according to your leg. When the when you are walking on the tile, the leg adjusting according to the soil, uh, the flow. So likewise you can see the texture of the ground is something very closely related with your feelings. So the best is to give the sand bed. And when the sand crystals are making cracky noises and the vibration, it give a massage to the soil, sorry, soul. And uh, that massaging is happening to the whole soul. Otherwise, this curvature in the leg never get touch in the flat ground. So therefore, when you are walking in a sand bed or a beach, you can see these every part get titillated and that is the reflexology massaging because this soul is our switchboard. If you massage the soul, your whole body get massaged. So in the walking meditation, it's a kind of a reflexology massaging or yoga exercise. So you feel hungry, hungry you feel metabolically functioning, and earth. Earth is a technical term. Uh, when you are work, work, working with the electronic gadgets, if you are not getting earth, you get static current. And then tension develops. That is what we call the frustration. That's what you call the tension. So when you are walking on the earth, or oh, handle sand, oh, the earth, before the Buddha, there was a omen, good omen, soon you get up if you can tackle sand, it's a very good healthy sign. Just handle soil. So now we are, according to our civilization, we have got rid of all the soil. So we are using shoes and we are using tiles and everything is artificial, you won't get the, uh, the proper treatment. So therefore, uh, the mat, choir mat, giving a massage, then the tile floor. So therefore, more you walk, walk, then you can see the body become little active, more in the uh, choir mat than the tile. That is why I would like to suggest the third option is to go to the sand, the walking path, completely different. So try to understand. Don't torture yourself by too much of walking on the coir mat, but understand the textural difference. But the best is the soil. And more and more they practice walking meditation on soil, they become more natural. And so much of a healing effect is happening because of the crispy nature the cracky nature and the vibrations happening. So it is a, it's an essential part of the children. Velikeliye. That is a essential part in the child life. So we, call, we call velikeliye patan danna yalua. That means from our child age, uh, when you are playing, we know each other. So therefore sand is very important. Uh, it is much connected to you in walking meditation than sitting. So it's a good expression, please add the uh, walking paths also, then it will be much more enriched. Okay, now exactly we have taken one now. තවත් කාට හරි ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා නැකිట్లా ඉදිරිපත් කරන්න පුළුවන් නැත්නම් අතීසුවත් ඇති එතකොට අපි ප්‍රශ්න යම් ප්‍රමාණයක් අද ඉවත් කරලා තියෙනවද නැත්නම් ලියපු ඔක්කොමද ඉතින් කොච්චර හොඳ මං හොඳයි නේනවා කියන්නේ. මං ඊ හොඳට කියලා දීලා තියෙනවා. මං හිතුවා ඊයේ ගෙදර ගියාට පස්සේ උඩට ගියාට පස්සේ මේ ළමයින්ට හරියට කියලා දුන්නේ නැහැ කියලා. මට චෝදනාවකුත් ඇවිල්ලා තිබ්බා. බොරු. දැන් ඔක්කොට අල්ලගෙනදී. ඒ මන්ට කිව්ව හොඳ නැහැ කියලා. එහෙනම් ඒ මං කියූප එක අවුල් කරන්න ඇති. මේකට ඉස්සල්ලාම භාවනා කරන්න වගේ අලුතෙන්ම ආපු කී දෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. පොඩි කට්ටිය අත උසන්න දන්නවද මන් දන්නේ. ඉස්සල්ලාම ආපු කට්ටිය පොඩි කට්ටිය අත උසන්න බෑ. කවදාක ඔය ඉතිසලා භාවනා කරලම නැති අය. නෑ එක්කෙනෙක්වත් නෑ. අර එක්කෙනෙක් විතරයි අත උසන්නේ. ඔක්කොමල භාවනා කරලා තියෙනවා. අපි ජාතිය වශයෙන් ආඩම්බර වෙනවා. ඉස්සරහට අපි එක්කෙනෙක්වත් අත උසන්නේ නැති වෙන්න හදනවා. ඔක්කොටම පුළුවන් තරම් භාවනා හරි ගසලා දීලා ඉතින් මං ඇත්තට මට එනකොට ওই භාවනා හඳුනා දීමේ අදහසක් තිබුණෙම නෑ මේ කතා කරන වෙලාවේ. මං හිතුවා ඒකේ රිට්‍රීට් ඕගනයිස් කරන එක නා කරන්න එපා මං කරන්නේ නෑ. ඉතින් ඩිලා මහ මහ ලොකු අම්මන්ඩි ඇවිල්ලා ඉන්නේ. අපි මොකද? අය මේ මහව මේ මේ හේමන්ත ඉන්නවා. මං හිතුවේ පාන්තර ලිව්වා හේමන්තට අනේ හේමන්ත මේ පොඩි උඩ තේරුම් නැත්තම් කියලා දෙන්න කියලා. ඒ නිසා මං ආවේ නැත්නම් මීට හොඳයි කියලා හිතනවා. ඒ වුණාට මගෙන් තමයි වැඩේ වෙන්න ඇති කියලා මං සතුටක් තියෙනවා. ඒ සතිපාසලේ මෙහි ඉන්න කට්ටිය ඔක්කොම දන්නවා. මේ අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා නම් මතක තියානින්න කවදාකවත් ඕක පළවෙනි දවසේම අහුවෙන්නේ නැහැ. මේක කර කර ඉන්නකොට තමයි අහුවෙන්නේ. හැබැයි එහෙම දන්නවයි කියන සම්බන්ධ නොවෙන්න බෑ. හැම සාකච්ඡාවකම සම්බන්ධයි. ඒකට තේරෙනවා මොකද්දෝ අල්ලා අල්ලා යනවා. මොකද්දෝ දියුණු වෙනවා. තියෙන දේ කියන්න හරියි. වෙන කෙනෙක් කියනකොට දැනගත්තට කියවෙන්නේ නැති වුණොත් ප්‍රයෝජනෙ ලැබෙන හැටි. ඉතින් ඒකට කියන්නේ trial and error method. ඒ කියන්නේ වැරදි වැරදි ඉදිරියට යන ක්‍රමයක්. ඉතින් ඒ නිසා ප්‍රශ්න 12ම කියවිලා තියෙනවා නම් ලීවිච්ච ප්‍රශ්න ඔක්කොම කියවුණා නම් ඉතාලම සතුටු වෙනවා. මේ පොඩි කට්ටිය ඇවිල්ලා තියෙන සමහරු වැඩි හිටියයි විතරක් වෙන වැඩමුළුවක අඩු ගන්න දවස් 3ක් යනකම් ඉදිරිපත් කරන්නේ කුණු බාල්දියට යන ප්‍රශ්න තමයි. ඒ තරම්ම මූලික උපදේශ නැත්තම් කමඨාන් වාර්තාව ලියම් පිළිවෙල උපදේශ මේ මොකද ඩිලාට බයිනෝ මෙච්චර විතර කොලමිටියක් යවනවලු ඌව කවුද සෝංශ කියවන්නේ ඌව කියව කියව ඉන්න පුළුවන්ද ගෙදරින් බැනගන්නේ බොහොම මාරුවෙන් මෙහෙන් ඉඳලා අපි එනවයි කියලා ඉතින් ආට පස්සේ මගේ ඔළුවට තමයි ප්‍රශ්නේ ඉතින් මං කරන්නේ පළවෙනි දවස් තුනේම බනින එක තමයි නමුත් පොඩි කට්ටියක බලන පළවෙනි දවසේදීම ප්‍රශ්න ටිකේ හරියට අදහසත් අරගෙන තියෙනවා. හෙලිකිරීමේ ඇතිමුත් ලොකු දිනුවක් තියෙනවා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා, සන්තෝෂ වෙනවා. දැන් අපි තුනට එකතු වෙනවා. පරියන්කයකට පොඩි කට්ටියට මේ ගයිඩඩ් මෙඩිටේෂන් එකක් කරන්න ඕනද නැද්ද? විනාඩි 5-10ක් විතර එක්කෙනෙක්වත් පොඩි කෙනෙක් කියන්නේ නාකි ටික තමයි ඌ කියන්නේ. පොඩි කට්ටිය මොකද කියන්නේ මේ මෙහෙම භාවනා කරන්න ඕනේ මෙහෙම භාවනා කරන්න කියලා විස්තර කරන එක හොඳද නැත්නම් ඕගොල්ලෝ අපිත් එක්ක ඉඳගෙන භාවනා කරනවාද කියලා දුන්නොත් හොඳද කියලා දුන්නොත් හොඳයි කියන කට්ටිය අත උසන්න බෑනේ පොඩි කට්ටිය නෑ ඒගොල්ලෝ දක්ෂයි බොහෝම හොඳයි එනිසා අපි ආවා අපි අඳුරන්නේ නැති කට්ටිය වගේ භාවනා කරා අඳුර ගන්නවා හෙට එකට ආයසරයක් වැඩේ හරිනම් හොඳට වාතාව තියෙයි අපි පහට පහේ ඉඳලා පහේ 45 වෙනකන් ධර්ම දේශනාවක් තියෙනවා. ඒ මොනවා කියයිද කියලා මට විශ්වාස නැහැ. මොකද මේ වයසකත් එක්ක කතා කර කර ඉඳලා ඉඳලා ඉඳලා පොඩි අයට බහන කියන එක එච්චරම උහුරු නැති වෙලා තියෙන අපි උත්සාහයක් කරමු. ඉතින් මයින් වර්ධුනොත් ওই කට්ටිය එකතු වෙලා හදලා දෙන එකයි තියෙන්නේ. එහෙනම් සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි. අපි පැයක සක්මන